සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්කාරෝ ආසීවිසාති කෝ භික්ඛවේ චතුන්නේතං මහා භූතානං අධිවචනං පංච වභිකා පච්චක්ඛිකාති කෝ භික්ඛවේ පංචන්නේතං උපාදානස්කන්ධානං අධිවචනං චත්තෝ අන්තර චරෝ වදකෝ උක්ඛිතාසිකෝ තිදික්කවේ නන්දි රාගස්සේ තං අභිවචනං ශුඤ්ඤෝගාමෝති කෝ භික්ඛවේ සම්නේතං අජ්ජත්තිකානං ආයතනානං අභිවචනං සෝරාගාමඝාතකා කිඛෝ භික්ඛවේ සම්නේතං බාහිරානං ආයතනානං අභිවචනං ඕරිමං තීරන්ති කෝ භික්ඛවේ සක්ඛායස්සේ තං අධිවචනං පාරිමං තීරන්ති කෝ භික්ඛවේ නිබ්බානස්සේ තං අධිවචනං උල්ලංති කෝ භික්ඛවේ අරියස්ස අට්ඨං නිකස්ස මග්ගස්සේ තං අදිවචනං අත්තේහි ච පාදේහි ච වායමමානෝති කෝ භික්ඛවේ විරියාරම්භස්සේ තං අදිවචනං ඉන්නෝ කාරගතෝ ථලේ තිච්ඡති භාක්මනෝති කෝ භික්ඛවේ අරහතෝ ඒතං අභිවචනං තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුංගකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් මා කරුණාවෙන් දේශනා කොට වදාරන ලද විශාල සංඝ පිරිසක් අරිහත්යේ පිහිටුවමින් දෙසූ විදර්ශනා භාවනා ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවකේ මාතෘකා කරන්න යෙදුනේ. විහාරක කේලියට අනේක විද පින්කම් වලින් චිත්ත සංකාන පිරිසිදු කර ගනිමින් එන මේ සදාවත් පින්වත් හැම දෙනාට එවැනි විදර්ශනා ප්‍රතිසංයුක්ත භාවනාවට අදාළ දහම් පදයක් ඇසීමෙන් තවත් අවශ්‍ය ප්‍රයෝජනයක් ගත හැකි වෙන බැවින් මේ මාතෘකාව අප ඉදිරිපත් කරනවා සරුවඥන් වහන්සේ විසින් දෙසන ලද මේ දේශනේ හඳුන්වන්නේ ආසී විසෝකම සූත්‍රය. මේ සංයුක්ත නිකායෙහි සලායතන සංයුත්තේට අයිති වර්ග 19න් 19 වෙනි ආසී විස වර්ගයේ පළවෙනි සූත්‍රයයි. මේ දේශනේ පවත්වන්න හේතුව වික්ෂුන් වහන්සේලා සති ගණන් මාස ගණන් භාවනා වඩලා ශරුවක්ඥන් වහන්සේ සමීපයට එනවා ප්‍රතිඵල නොලබා භාවනා සමතන් පිරිසුදු කර ගැනීමට සමාත එකලාව ඇසිරෙන ඒකචාරික වික්ෂුන් වහන්සේලා හිටිය. දිනෙම දිනෙම ඇසිරෙන කණ්ඩායම් හිටිය. තුන්වම තුන්වම අතරනම අතරනම ප්‍රශ්නම ප්‍රශ්නම මේ වාගේ කණ්ඩායම් වශයෙන් එකතු වෙලා භාවනා කොටේ පැමිණි ශරුවක්ඥන් වහන්සේගේ පාමුල ධර්මස්ත්‍ර වණයේ සෝදානම් වූ පිරිසකටයි මේ දේශනේ පැවැත්වේ. විශේෂයෙන් මේ දේශනෙහි අභ්‍යන්තරයේ සඳහන් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තුنين දුක්ඛ ලක්ෂණ ඉදිරිපත් කරනු පිණිසයි මේ දේශනේ පැවැත්වේ. හේතුව එම භාවනාන යෝගී සංඝ පිරිස තම තමාගේ හේතු සම්පත් ඇතිව මේ දුක්ඛ ලක්ෂණය විපස්සනා කරමින් ඉඳලයි මේ බණ අසන්න පැමිණ සිටියේ. එනිසා ඊට අදාළ වන දේශනයක් සරුවක්යන් වහන්සේ විසින් මෙසේ පවත්වන්න යෙදුණා. ඒ බොහෝම ගැඹීර එසේ නමුත් දත යුතු අර්ථ සම්ප්‍රත්‍යක් ඇති දේශනාවක්. අපේ ශ්‍රී ලංකාවේ ආර්ය වංශ දේශනාවේ වගේම ආසී විසෝකම සූත්‍ර දේශනියත් බොහෝ සෙයින් දේශනා කළ තියෙන බව අර්ථ කතාවල සඳහන් වෙනවා. අපි ආලා තියෙන අර්ථ කතාවක ඇති ප්‍රවෘත්තියක් වික්ෂමහාරාමයෙහි තිස්ස මහා රාමයෙහි මහා සතිපට්ඨාන සූත්‍රයේ අසා සදාවත් භික්ෂුණීන් වහන්සේ නම සෝවාන් වූ අතරත ආසීනිසෝපම සූත්‍රයේ අසල අරහත්ත්වයටපත් වුණා. ඒ කවුද? අපේ සරුවක්ඥන් වහන්සේ ජීවමාන කාලයේදී කඩිනානුවරේ සූකර පෝතිකාවක් වෙහිදී ඌරු පැටි ඊරි පැටි කියක්ව ඉඳලා පසුව බොහෝ කුසල් කරගෙන ඇවිල්ලා මේ ලංකාවේ ඉපද අමාත්‍ය පුත්‍රයෙක් සමග විවාහපත් සිට මහා අතුල ස්වාමීන් වහන්සේගේ දානය පිරිනැමූ දවසේදී පෙරවිසු ආත්ම ඥාන නුවණක් ලැබී එතුමිය ස්වාමියාගෙන් අවසරගෙන මෙහි නිසාත්මේ පැමිදෙව භාවනාන යෝගිව සිටිය. එතුමිය මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් සෝවාන් ඵලයට මේ ආසනිවිසෝමන සූත්‍රයේ ශ්‍රවණය කරලා අරිහත්ත්වයටපත් වූ බව සඳහන් වෙන අතරේ එපිනියගේ පූර්ව චරිතය සියල්ල විස්තර විවරණය කරලා තමන්ගේ ආයුෂ කෙලවර පිරිනිවන් වැඩියා කියන එක මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා. මේ වාගේ තා බොහෝ ප්‍රවෘත්තීන් අපතහන දකින් ලැබිලා තියෙනවා. එනිසා අපි මේ භාවනා කර්මස්ථාන රාශියක් ඇතුළත් වෙන ආසේ විසෝකම සූත්‍රයේ සියල්ලෙන් සියල්ල කරගන්න බැරි වුණත් අසා දැනගෙන තිබීම ප්‍රයෝජනවත් බැවින් මේ ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙනවා. අපේ සරුවඥන් වහන්සේගේ දේශනා විලාසයක් තියෙනවා අත්ත්‍ජාසේ දේශනා පරජ්ජාසේ දේශනා අට්ඨොප්පත්තික දේශනා කුච්චාවසික දේශනා කියලා මෙන්න දේශනා ක්‍රම කීපයක් තියෙනවා මේ දේශනය අත්ත්‍ජාසේ දේශනයක් හැටියට හැඳින්වෙනවා කියන්නේ සරුවඥන් වහන්සේගේම කැමැත්තෙන් විසුණු අසලගේ ආරාධනයක් නොමැතිව සරුවඥන් වහන්සේගේම නුවණින් සැලකලා මේ ත්‍රිසත ගැළපෙන දේශනාවක් වශයෙන් මේක පැවැත්තුවා. මේක අත්අධ්‍යාසයේ දේශනාවක්. මේ දේශනාවේ මුලින්ම සඳහන් වෙනවා උපමා ප්‍රේලිය. උපමා ප්‍රේලියෙන් පළමුවෙන් දැක්වෙන්නේ ආසීවිස සර්පයන් හතර දිනේ ගැන. ඒවා සංසන්දනය කරන වදන් කියයි මා ඉදිරිපත් කරන්න දෙන මාත්‍රිකා ප්‍රේලිය. චත්තාරෝ ආසේනිසාතිකෝ භික්ඛවේ චතුන්නේසං මහා භූතානං අධිවචන සතරක් වූ සතර වැජාරුන් සර්පයන් ආසීමිත සර්පයන් කියලා කියන්නේ මහණෙනි මේ අපේ ශරීරගතව තියෙන පඨවියාපෝ තේජෝ වායෝ නැමැති මේ මහා භූත සතරටයි කියලා පළමුවෙනි වගන් කියන පැහැදිලි වුණා පංචේ වදකා ප්‍රත්‍යක්ඛාතිකෝ භික්ඛවේ පංචන්නේතං උපාදානස්කන්ධානං අධිවචනං මේ උපමා පිළි දෙවන්නේ සඳහන් වෙන්නේ වදකයන් පස් දෙනෙක් ගැන මේ වදකයන් පස් දෙනා නම් මේ පංච උපාදානස්කන්ධයයි සත්ත්ව අන්තරචරෝ වදකෝ උක්කිකාසිකෝ තිබික්කවේ නන්දිරාගස්සේ තං අධිවචනං ඒ කියන්නේ තුන්වෙනිව දක්ව උපමාවෙන් සඳහන් වෙන්නේ කඩුව සොයාගෙන එන හිතෙන ඉතුරු විලාසයෙන් එන වදකයක් ගැනයි. ඒ නම් නන්දි රාගයයි. ශුඤ්ඤෝ ගාමෝතිකෝ භික්ඛවේ ඡන්නේතං අජ්ජත්තිකානං ආයතනං අධිවචන. කිස් ගමක් කියලා සඳහන් කරන්නේ චක්කුසෝත ගාන ජීවාකාය මන කියන ආධ්‍යාත්මික ආයතන හයක නමක්. සෝරා ගාමඝාතකාතිකෝ භික්ඛවේ පංච සම්නේතම් බාහිරාණං ආයතනං අධිවචනං ගම්පාරණ සොරුණමින් හැඳුන්වූයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාමයේ ධර්ම කියන මේ බාහිර ආයතන හයට නමක් එවාගෙම ඕරිමන් තීරන්තිකෝ භික්ඛවේ සක්කාය සක්කායසේතං අධිවචනං මහා ජලාශයෙන් මෙගොඩ කියලා කියවේ මේ ස්කන්ධයටම නැත්නම් මේ සක්කාය ලෝකයටම නාමයි. පාණිමන් තීරන්තිකෝ භික්ඛවේ නිබ්බානස්සේතං අදිවචනං. කරතරේ කිව්වේ නිර්වාණයට නම. කුල්ලන්තිකෝ භික්ඛවේ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්සේතං අදිවචනං. පහුරක් කියලා කියන්නේ මේ තරණය කරන්න අවශ්‍ය වෙන පහුර නමින් කියවෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නමක්. අත්තේච පාදේච වායමමානෝ තිකෝ වික්කමේ විරියාරම්භස්සේ තං අධිවචන අතින් කයින් වෑයම් කරමින් මේ පහුර පිළිත කරගෙන එතර වීම වාගේ තමයි විරියාරම්භය විරියාරම්භට නමක් එවැගේම තින්නෝ පාරගතෝ ඵලී චිත්තති බ්‍රාහ්මනෝ තිකෝ වික්කමේ අරහතෝ තං අධිවචන මේ මහා උදකාරණයෙන් මහා ශාගරයෙන් එතර වී ගිහිල්ලා එතර ක්ෂේම භූමියකපත් වූවා කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් කියන එකයි උපමා සංසන්දනයෙන් දැක්වුවේ. එතන උපමා නමින් කරුණු පිළිලයට සඳහන් කරනවා ඈත කාලේ රජදරුවෝ විශේෂ කාරණා කීපයක් නිමිති කරගෙන සර්පයන් ඇති කරනවා. නාගරාජයන් ඇති කරනවා. ඒ නාගරාජයන්ගේ වර්ග කියනවා මෙතන හතරක්. ඒ කියන්නේ කාස්ත මුඛ නාගයක්, කුවති මුඛ නාගයක්, අග්නිමුඛ නාගයා සත්ත්වමුඛ නාගයා කියලා. කාශ්‍යමුඛ කියන්නේ දෂ්ට කරපු ගමන්ම මුළු ශරීරයේම දරක දක්වාම ගලදඬු වෙනවා. ඒ වගේම පූතිමුඛ නාගයා කියන්නේ ඒ දෂ්ට කරපු ගමන්ම මුළු ਸਰවාංගයේම ඉදුණු කොස්කෙලියක් ජීවලා යනවා වගේ ජීවෙන්න පටන් ගන්නවා. අග්නිමුඛ සර්පයා නාගයා කියලා කියන්නේ මේ දෂ්ට කරපු ගමන්ම මුළු ශරීරයේම ගිනි ගන්නාක් මෙන් දැවිලි ඇතේලා මිය යනවා. සත්මුඛ සර්පයා කියන්නේ ඔහු දෂ්ට කළ විගත මුළු ශරීරයේම කෑලි කෑලි කෑලි කරන තරමට විශේෂ පවතිනවා. මෙන්න මේ වර්ගාතනේ නාගයන් හතර දිනක් පෝෂණය කරනවා. හැබැයි මේ නාගයන්ගේ ඉන්න ප්‍රභේද කීපයක්. ඔහුගේ විශේෂ වශයෙන් තවත් හතර හතරට විල්ලා 16ක් වෙනවා. ඒ කියන්නේ දැන් පළමුවෙන් කියපු කාශ්‍යප නාගයා ඔහුගේ තියෙනවා කොටස් හතරක්. ඒ කියන්නේ දත්ත විෂය, දිත්ත විෂය, කුට්ඨ විෂය, වාප විෂය කියලා හතර ආකාරයකින් ඔවුන් බෙදලා යනවා. ඔවුන් අතරින් එක්කෙනෙක් දෂ්ට කිරීමෙන් විසවාදිනවා. එක්කෙනෙක් ඇඟේ ස්පර්ශ වීමෙන් විසවාදිනවා. එක්කෙනෙක් ඇහැට ලක් වීමෙන් විසවාදිනවා. එක්කෙනෙකුගේ වාතය නැත්නම් ඔහුගේ හොළඟ වැදීමෙන් විසවාදිනවා. ඔය සතර ආකාරයකින් කාශ්‍යමුක සර්පයා බෙදෙනවා හතරකට. අනිත් තුන් දෙනාත් ඔය වගේ හතරට හතරට බෙදෙනවා. ඒකට 16 දෙනෙක් වෙනවා. ඊළඟට තවත් ඒකෙ බෙදෙන යන 64කට. ඒ කියන්නේ ඔය කියන 16 දෙනා තවත් හතරට බෙදෙන්නේ ආගත විසෝ නෝගෝර විසෝ. ගෝර විසෝනෝ ආගත විසෝ. ආගත විසෝචේ ගෝර විසෝචේ නේවාගත විසෝ ගෝර විසෝ කියලා හතරකට බෙදෙනවා. ඒ කියන්නේ සමහර සර්පයෙන් දෂ්ට කරපු ගමන් විෂ මුදුන දක්වාම විෂ වේග වේගයෙන් පැතිරෙනවා. නමුත් ඉක්මනින්ම විෂ බස්වන්න පුළුවන්. ඒ ආයත කියනවා ආගත විෂ නැගෝර විෂ. දැන් සාමාන්‍යයෙන් හඳුන්වනවා <clears throat> මනිසප්ප කියලා. මනිසප්ප කියන්නේ මාපිලාක නම. මාපිලාක දෂ්ට කරපු ගමන් විෂ මුදුන දක්වාම විෂ වේගයෙන් යනවා. නමුත් සර්ප මේ මන්ත්‍ර බලයෙන් ඖෂධ බණේ ශනිකව බස්වන්න පුළුවන්. ගෝරවිසෝ නෝ ආගතවිසෝ සමහර සර්පයන් ඉන්නවා දෂ්ට කරාම එකපාරට ඉස පෑන්නේ නැහැ. මුළු ශරීරයේ පැතිරෙන්න ඒක ශරීරය හැංගෙනවා. හැංගිලා අවුරුදු ගණන් අවුරුදු 10ක් 12ක් ගියලා හරි වෙන වෙන රෝග ඇති කරනවා. ඒකට කියනවා ගෝර විස කියලා. නමුත් ඒක බස්වන්න ලේසි මේ ලේසි නෑ. එනිසා ඒකට කියනවා ගෝර විසෝ නෝ ආගත විසෝ. ආගත විසෝත ගෝණ විසෝත කියන්නේ මහා නාගයන්ගේ විෂ. මහා නාගයන්ගේ විෂය එක පාටම නගිනවා භක්තවංග දේශනේ. බොහෝම කල්ගත වෙන සමාජ ජීවිත නැති කළම දානවා. ඒකට කියනවා ආගත විසෝ ගෝර විසෝ. තාකෙනෙක් කියනවා නේවාගත විසෝ නෝ ගෝර විසෝ. ඒ කියන්නේ දැන් මේ කැලේ ඉන්නවා මේ පලාපොළොංගු කියලා જાතියක්. නැත්නම් ගැරඬි කියලා જાතියක්. ඒ අත්ව දෂ්ට කරනවා. සමාජ දේවානියෝ දෂ්ට කරනවා. ඒක ඉක්මනින් ශරීරයට මේ විනිවිද යන්නේත් නෑ. ඒ වගේම මක්වන්නත් බොහොම ලේසි. බලපෑ බරපතල විසක් නෙමෙයි. නමුත් ඔය කියන 64 දෙන තවත් දෙදෙන ಜಾති වශයෙන්. ඒ කියන්නේ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාදික යන හතර හතර ආකාරයකින් තමයි මේ සර්පයන් උත්පත්ති සිද්ධ වෙන්නේ. එතකොට එතන වෙනවා 256ක්. නැවතේක ජලජ කලජ කියලා ගොඩ හැසිරෙන, දිය හැසිරෙන සල්පයන් වශයෙන් බෙදුනාම 512ක් වෙනවා. නැවත කාමකාරය, අකාමකාරය කියලා සාධයකට බෙදෙනකොට 1024කට බෙදෙනවා. ඔය තරමට සර්පයන්ගේ ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේද සියල්ල නැවත සම්පෙන්නණය කරා මේ හතරටයි වැටෙන්නේ. ඒ කියන්නේ කාස්කමුක නම් වූ සර්පය. එවාගෙම ඕතිමුක සර්පය. අග්නිමුඛ සර්පයාවක් එවාගෙම සක්තමුඛ සර්පයා කියලා. ඉතින් බුදුරජාන් වහන්සේගේ සංසන්දනය කරන්නේ පඨේ ආපෝ තේජෝ වායෝ ස්ථින ධාතු හතරටයි. මේ රජදරෝමේ සර්පයන් පෝෂණය කරන්නේ බොහොම ප්‍රවේශමෙන් කරුණ කීපයක්. එනම් සමාජ ඡට වට කළා යුද සේනාවක් ආවන ඔවුන්ගේ මැදට දානවා මේ සර්පයන් දෂ්ට කරනු පිණිස. සමාන විට රාජ අපරාධකාරයෙක් අහුණාම ඕට වද දීලා මරණු පිණිස මේ අල්පයන් බාර දෙනවා පෝෂණය කරන්න. සමහර විට සතුරු උපද්‍රවයකින් ජීවිත හානියක් වෙන්න යනවා නම් අනුන්ගේ ග්‍රහණයට වෙනවට තමන්ම සර්පයන් ලවා දෂ්ට කරවගෙන මේ යනවා. මේ කියන කාරණා කීපයන් නිසා තමයි සර්පයන් පෝෂණය කරන්නේ. ඒ අපරෙත මෙතන සඳහන් වෙන්නේ අර රාජාපරාධකාරී හා සම්බන්ධවයි. රාජාපරාධකාරීන්ට දඬුවම් දෙනු පිණිස ඔහු ග්‍රහණයට කියන්නේ ආරක්ෂක පුරුෂයන්ගේ ග්‍රහණයට අනුනාම ඔහුට රජතුමාගේ නියමෙන් මේ සර්පයන් හතර දෙනා බාර දෙනවා. සර්පයන් හතර දෙනා බාර දුන්නාම ඉතින් මේ අතර කියනවා මේ සර්පයන් හොඳට බලා ගන්නට ඕනේ. හැබැයි ස්වල්පහාරි ප්‍රමාදයක් වුණොත් කරදර වෙයි. වෙලාවට නාවන්න ඕන, වෙලාවට නැගිටවන්න ඕන, වෙලාවට කවන්න ඕන, වෙලාවට සකස් වන්න ඕන, ඒවා හොඳට කරන්න කියලා උපදෙස් දෙනවා. හැබැයි මේක දඬුවමක් බව ඔහු දන්නේ නැහැ. ඔහු මේක බොහොම ආදරෙන් බාර ගන්නවා. ඒ සර්පයන්ගෙන් එක්කෙනෙක් ඇවිල්ලා දකුණු පාවෙලාගෙන දකුණු උරහිසේ සූසූගගා පිනේ කරගෙන ඉන්නවා. අනිත් එක්කෙනා වම් පාය වෙලාගෙන කඳ බැඳින් ඇවිල්ලා වම් පැත්තින් උරහිසේ පිනේ කරගෙන ඉන්නවා. තව එක්කෙනෙක් ඇවිල්ලා පිටිපැත්තෙන් ඇවිදින් ළඟර මේ ශරීරය ගලාගෙන ඇවිල්ලා පිටකොන්දේ ඉස්මුදුනේ තියලා පිනේ කරගෙන ඉන්නවා. තව කෙනෙක් ඉදිරිපසින් ඇවිල්ලා වෙලාගෙන ගිහිල්ලා බෙල්ලේ ඉඳගෙන පෙනේ කරමින්. දැන් මේ මිනිස්යා හිතන හරි ලස්සනයිනේ. දැන් මේ නාග වලල්ලක්, නාග මාලයක්. Taman බොහොම සතුටින් ඉන්න හැබැයි හැම වෙලාවෙම සාතු කරන්න ඕනේ. එක්කෙනෙකුට එක විදියක්, තව කෙනෙකුට තව විදියක් තමයි සාතු කරන්නේ. මේ මින් අතරට තාමත්ම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වෙනවා. ඒ කියන්නේ පාඩි පුරුෂයන්ගේ ප්‍රමාදයක් දැකලා මේ කල්යාණ මිත්‍රයා මෙතුමාට කියනවා මේ අපරාධකාරයාට කියනවා නාගයන් පෝෂණය කරන්නට කියනවා මිත්‍රය ඔය නාගයෝ කියලා කියන જાතිය බොහෝම අවිනිශ්චිතයි බොහෝම දුෂ්ටයි කවදාහට ඔබට මේන් පරදක් වෙනවා ජීවිත හානි වෙනවා එසා කොහොම හරි ප්‍රමාදයක් දැකලා ඔය නයින්ගේ නිදාසය දුල්පන් කියලා කියනවා මේ වෙලාවේ මේ තනත්යන්ගේ හිතට ගන්නවා තේරුම් ගන්නවා තේරුම් අරගෙන අර ආරක්ෂාව තියෙන මුරකරුවන්ගේ ප්‍රමාදය අධ්‍යයකල අර නාමයන් හිමින් හිමින් ගලවාගෙන කෙසේ නමුත් දුවන්න පටන් ගන්නවා දුවනකොට දැන් ඉතින් මේ නාමය ඔහු පස්සේ දුවගෙන එනවා අපට උපස්ථාන කරන්න දුවනවා නේද කියලා දුවගෙන එනවා ඔය අතරේ සාජිරවන්න ආරංචි වෙන මෙන්න සොරා දුවනවා කියේ ඒ වෙලාවේ නීතා වදකන් ප්‍රශ්නේ යවන වහාම දුටුකන ඝාතනය කරන්නයි කියේ. ඉතින් වදකෝ ප්‍රශ්නේ යොද්දෝනවා. ඉතින් අර කල්යාණ මිත්‍රයා අහසින් වෙන කියනවා වගේ කියනවා. ඔන්න දැන් නාම යොද්දෝගෙන යනවා පස්සෙන් ඔන්න වදකෝ ප්‍රශ්නේ දෝගෙන යනවා කොහොම හරි දෙයෙන් දික්මනේ පල්යන්ටේ. දැන් තවත් වේගෙ වැඩි කරනවා. ඉතින් රාජිරුවන් ආරංචන ඒ පස් දිනාට තව අල්ලා ගන්න බැරි වුණා කියලා. එනිසා යවනවා ඒ කුජලයාට බොහෝම හිතවත් දීලාවෙන් කටයුතු කරපු හිතවත් කුජලයේ නමුත් ඔහු ජී කන ඝාතනය කරන්න නියම කරනවා. ඉතින් ඒ අත්‍යත් වෙන බව අර කල්යාණ මිත්‍රයා කියන දැන් ඔන්න පස්සෙන් එනවා වේගයෙන් අන්තරතන වද වදකයා කියලා. තවත් දුවනකොට ඔන්න කිස් ගමකට වැටෙනවා. මේ ගමේ ගෙවල් හයක් තියෙනවා. මේ තැනත්තා පිපාසිතව යමක් බොන්න හරි කන්න හරි මනෝ කිසිම ගෙදරක මොනවත් නැහැ. හැම දෙයක්ම හිස්. ඉතින් මේක නැත්තා ටිකක් ගමන් වරිනවා මෙතන. ඒතකොට අර කල්යාණ මිත්‍රයා කියනවා ඔතන හිටියොත් දා ස්වල්ප වේලාවකින් විනාශයි. නාමියෝ අතර දිනා පැනගෙන එනවා වේගෙන්. එවාගේ වදකෝ පස්සිනා වේගෙන් එනවා. අන්තරතර වදකයා පස්සෙන් එනවා. කඩුව ඔසවාගෙන වාමොතලින් ඉවත් වෙන්න තා ටික වෙලාවකින් හොරු කණ්ඩායමක් වෙතෙන් දෙනවා. දැන් ඉතින් හොරුන්ලත් බයෙන් මේ අත්ත තවත් දුවනවා. දුවනකොට හම්බ වෙනවා. එතන මෙතන පේන්නේ නැති තරම් විශාල ජලාශයක්. බොහොම ගැඹුරුයි බොහොම පළලයි. කල්පනා කරන දැන් මෙතන හිටියොත් මේ විදිහේ සර්පයන්ගෙන් හිංසා වෙනවා, අධකයන්ගෙන් හිංසා වෙනවා. අර කඩුව ඔසවාගෙන ඉන හිතවත් අධකයාගෙන් විනාශයක් වෙනවා. එවාගෙන් කම්පාරණ හොරුන්ගෙන් විනාශයක් වෙනවා. ඒ නිසා කොහොම හරි මේ ජලාශයෙන් එතර වෙන්න ඕනේ කියලා දිලාපු නීදන ටිකක් එකතු කරගන්නවා, කනකොලාදී පිදුරු ආදී එකතු කරගෙන හදා ගන්නවා පහුරක්. ඕක පපුවට තියාගෙන පණිනාමේ ජලාශයට පැනලා පීනනවා දෑතයි දෙපයි වීර්යෙන් පීනනවා පීනලා පීනලා පීනලා ජලාශයෙන් කොටසක් ගිහලා ආපහු හැරෙනවා හැරෙනකොට ආ දැන් මට තව තුන් කොටසක් විතර යන්න තියෙනවා තවත් භාගයක් විතර ගිහින් හැරිලා බලනවා තවත් යන්න තියෙනවා තවත් හතරෙන් තුනක් විතර ගිහින් හැරිලා බලනවා තවත් යන්න තියෙනවා ඊළඟට හතරේ කොට හතරෙනේ කොටසක් පීනලා ගිහිල්ලා මේ පසුර වතුරේම පාකර ඉගොඩට වේලවා. ගිහිල්ලා දැන් ඉතින් සතුරන්ගෙන් මට නිදහස වුණා නේද කියලා අර මහන්සිය අරගන්න ගහක් මුල වාඩිලා සාන්තව හුස්ම අරිනවා. ඔය අතරේ තාන නාමියෝ අතර දෙනා වතුරට පැන ගන්න බැරුව සූසූද ගහ එතනම මී යනවා. වදකෝ පස් දෙනයි අන්තරතර වදකයයි තුන් දෙනාම ගම් පාරක හොරු යොක්කෝ මෙතනවා දැන් ඉතින් අපි ඉවරයි වැඩක් නෑ රාජ්‍යරුවන් ළඟට ගිහිල්ලා වැඩක් නෑ අපේ ජීවිතේ නැති වෙන්න පුළුවන්ගේ ඔක්කොම එතනම ගෙලිලා මැරෙනවා. ඉතින් මේ වෙලාවේ සරුවක්යන් වහන්සේ ඔය කියන උපමා පේලියක් දක්වලා ඒක සංසන්දනය කරනවා. මහණෙනි මේ සතර මහා නාමයන් කියලා හඳුන්වුවේ මේ අපේ ශරීරයේ වෙලාගෙන තියෙන පඨේ ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන හතරයි. මේ හතරේ ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ශරීරයේ පඨවි ධාතුව තිකුණ වෙලාවේදී මුළු ශරීරයම දරදඬු වෙලා යනවා අර කාෂ්ඨමුඛ සර්පයා දෂ්ට කළා වගේ. එවාගේ ආපෝ ධාතුව පිටින්නේ මේ ශරීරය ජීවනා ජීවලා කුෂ්ඨ රෝග හැදලා ජීවලා ජීවලා වැගෙනලා විනාශ වෙනවා. හරියට භූතනික නාගයා දෂ්ට කළා වගේ. ඒ ජෝධාතුව පිටින්නේ මේ ශරීරයේ නානාවද ගිනිහංකාරකම් ඇති වෙලා මේ ශරීරයේ ගින්නෙන් වෙනසෙනවා වගේ විනාශයටපත් වෙනවා. එවාගෙම වායෝ ධාතුව පිටින් මේ ශරීරය අර ශස්ත්‍රමක සර්පයේ දස්ව කළා වගේ කෑලි කෑලි කෑලි කැඩි කැඩි කැඩි කැඩි බිනි බිනි විනාශ වෙනවා. එතකොට මේ හතර දිනාගේ තාප ප්‍රභේද තියෙනවා. එයින් පඨවි ධාතුවේ කොටස් 20ක්, ආපෝ ධාතුවේ කොටස් 12ක්, තේජෝ ධාතුවේ කොටස් 4ක්, වායෝ ධාතුවේ කොටස් 6ක් කියලා කොටස් 42කට මේක බෙදෙනවා. තවත් තවත් ඒක බෙදෙනවා කොටස්. එසේ බෙදීමෙන් මේ සකල මහා භූත නැත්නම් සකල මහා භූතයන් විවිධාකාරයෙන් මේ පංචස්කන්ධ නැමැති සාත්භාවයේ ශරීර කෝඩුවක් වාටපත් වෙලා අප්‍රමාණ වද හිසාගෙන දෙනවා. ඒකයි සරුවක් යනවා දේශනා කලේ මෙතන මේ පුජ්‍යලයා නමින් ආත්මාවේ හඳුන්වන්නේ රාජාපරාධ කාර්යය හැටියටයි. රාජාපරාධ කාර්යය නමින් හැඳින්වෙන්නේ මේ සංසාරයේ සැරිසරන සත්‍යයයි. එවැගේම රජතුමා නමින් හඳුන්වන්නේ කර්මයයි. ඒ ඒ කුජලයන් විසින් කරගන්නා ලද කර්මය තමයි රජතුමා නමින් අන දෙන්නේ. එවැගේම මේ සතර මහා ධාතු නමින් හඳුන්වන්නේ මේ නැත්තම් මේ මහා නාගයන් නමින් හඳුන්වන්නේ මහා භූත හතර. එවැගේම ඊළඟතර පස්යෙන් එළවගෙන යන්න දුන්නේ වදකයන් පස් දෙනා වගේ තමයි පංච උපාදානස්කන්ධය. ඊළඟට පස්යෙන් දුවගෙන එන කඩු ඔසවාගෙන එන හිතවත් වදකයා වගේ තමයි නන්දි රාගය. එවාගෙම ආධ්‍යාත්මික ආයතන 6 කිස්ගමක් හැටියට සඳහන් වෙනවා. බාහිර ආයතන 6 ගම්පාරණ හොරු හැටියට හැඳින්වෙනවා. එවාගෙම මේ ලෝක ධාතුව මහා ජලාශයෙන් නිගොඩ තීරය කියලා හඳුන්වනවා. ජලාශයෙන් නිගොඩ නිර්වාණය නම් හැඳින්වෙනවා. එයින් එතර වෙන්න අදා ගන්න පහුර ළමින් හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ආය අතින් පයින් වෑයම් කළ එකද වීම තමයි වීර්ය වැඩිම වීර්ය ආරම්භය. ඊළඟට එතර වෙලා විවේක ස්ථානයක සංසුන් මාතපත් වූයේ අරිහත්යයි රාතන් වහන්සේ කියන මේ උපමා සංසන්දනයෙන් පැහැදිලි කරනවා. අපි සලකා බලමු මේ සතර මහා ධාතු කියන්නේ මොනවද? මේ සතර මහා භූත රූප කියලා මේ හතරක් කියනවා. කතමන්ත වික්කවේ රූපං චත්ත කතමං රූපං චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදා රූපාන්ති ඉදං උච්චති රූපං මෙන්න මේ තමයි සතර මහා ධාතු හැඳින්වීමේ ඊකාකේ සූත්‍ර පාඨය ඒ කියන්නේ සතර මහා භූත රූප රූප නමින් හැඳින්වෙනවා එවාට සහාය දෙන්නේ සම්බන්ධ වෙන්නේ ඒවායි අනු අනුකාරක රූප ඇටියෙද උපාදා රූප විශ්වාසලා හඳුන්වනවා එතකොට එහ 24න ප්‍රධාන වෙන්නේ මේ සතර මහා භූත රූප. මේවට මහා භූත මහා භූත කියලා කියන්නේ මක්නිසාද? මේ නෑ කියනවා මහන්ත පාතු භාවාර්ථය කියන්නේ විශාල වස්තු වශයෙන් මේවා පහළ වෙනවා. මේ මහා පොළව. පඨවි ධාතුන් සකස් වූ මහා පොළව. මහත් වස්තුවක්. එවාගෙම මහා මේරු පර්වතේ මහා සාගරය. එවාගෙම තවත් එකින් එවාගේ විශාල වස්තු මහා සාගරයෙන් යොදුන් සිය ගණන් දිග පාළ ඇති මත්ස්‍යයන්, දෙවියන්, එවාගේම අසුරයන් මේ අතෝ විශාල වශයෙන් පහළ වෙනවා. මේ විශාල වස්තු වශයෙන් පහළ කෙරෙන්නේ කවුද? මේ මහා භූත හතරයි. එනිසා මේවට මහා භූත කියනවා. තවත් කියනවා මහා භූත සාමාන්‍යතෝ මහා භූත. ඒ කියන්නේ විද්‍යාකාරයෝ ඉන්නවා. ඒගොල්ලෝ වතුර බින්දුව අරගෙන මණික් බවට පමනවලා පෙන්දෙනවා. සමාජ සුවර්ණ නොවන දෙයක් රත්තරන් කළ මේ ගල් කැටවැනි දේවල් පෙන්වෙනවා. ඒ වාගේ මේ සතර මහා භූත රූප කිසිම හරයක් නැති දේවල් බොහොම ලස්සන දේවල් ඇටියට මම අපානවා. ඒ නිසා ඒකත් මහා භූත, ඒ මායාකාරයට මහා භූත කියනවා. එවැනි බැවින් මේවා අතරට කියනවා මහා භූත. තමත් තේරුමක් තියෙනවා. යක්ෂ යක්ෂිනී මහා භූත කියලා කොටසක් තියෙනවානේ අපට ඇහැට පේන්නේ නැති. මේ යක්ෂ යක්ෂිනී මහා භූතයෝ බොහෝම දකින්න බැරි තරම් බොහෝම අප්‍රසන්න රූප ඇති අය. බොහොම බීභාග්‍ය රූප ඇති අය. නමුත් මේ ඇත්තෝ මේ කාන්තාර මාර්ගවලේ තැන්වලදී බොහෝම ලස්සන විශ්වලාගෙන එනවා. දිව්‍යාංගනාවන් වගේ විශ්වලාගෙන ඇවිල්ලා මිනිසුන් මුලා කරගෙන ගොදුරු කරගන්නවා. එහෙම දේවල් කියනවා පින්නතුන් ආලේ ඇති තේලපත්ත්‍ය ජාතක විස්තරයේ. තේලපත්ත්‍ය ජාතකයේ කෙටියෙන් කියනවා නම් අපේ මහා බෝසතාණන් වහන්සේ රජ කුමරෙක් හිටියා. ඒ කුමාරයාට වැඩිමා කුමාරවරු කොමේ හය දෙනෙක් මේ හත් දෙනිය. ඒ කාලේ පසේ බුදුරයන් වහන්සේලා හිටියා. හැමදාම මේ රජගෙදරට ආරාධනා කළා පසේ බුදුරු දානෙට වඩිනවා. මේ හත් වෙනි රාජකුමාරයා තමයි වැඩිම උපස්ථානෙට ඉන්නේ. ඒක නිසා එක දවසක් කවුරුත් නැති වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේට වැඳලා හැවා ස්වාමීනි මට රාජ්‍ය ලැබෙයිද කියලා. ඒවා දරුවෝ ඔබට මේ රටේ රාජ්‍ය ලැබෙන්නේ හැබැයි ගන්ධාර දේශයට යන්න පුළුවන් නම් ඔබට හත් දවසකින් රාජ්‍ය ලැබෙනවා. හැබැයි යන ගමන බොහොම භයංකරයි. ඒ මොකද? ඒ පාරේ කාන්තාර මාර්ග තුන මිනිස් වාසයක් නැහැ. ඒ තැන්වල අමනුෂ්‍යයෝ මවා ගන්නවා බොහොම ලස්සන සල්පිල්. ඒ තැන්වලට ඒ තමන් කැඳවලා ඔවුන් ගොදුරු කර ගන්නවා. බොහොම ලස්සනට මවා ගන්නවා. ඒවට කියන ගාන්ධාරව නගර කියලා. ඒ කියන්නේ ඇහැ පිනවන දේවල්, කන පිනවන දේවල්, නාසිකාව, දිව, කය මේවා පිනවන දේවල් මවා ගන්න. හැබැයි ඔබට ආරක්ෂාව කරගන්න පුළුවන් ඔබ ඉසමුඳුනේ කට දක්වා මූණේට දක්වා පිරෙන තෙල් පාත්‍රයක් අරගෙන මාරාණසී නගරේ ඉඳන ගංගාරාට තියන්න තරම් ඔබට සිහියෙන් යන්න පුළුවන් නම් බින්දුවක්වත් හැලෙන්නේ නැතුව මේ තෙල් පාත්‍රය එසේ තියාගෙන යන්න පුළුවන් නම් ඒ තරමට සංවර වුණොත් ඔබට යන්න පුළුවන්. ඒ සඳහා මම ආරක්ෂක දෙයක් දෙන්නම් කියලා පිරිත් නූලක් අද අතර දුන්නා. තා පිරිත් නූල් 500ක් ලෑස්ති කරලා දුන්නා මේක යණ යන තැන වටේට ඇදගෙන වාඩි වෙන්න කියලා. ඉතින් මව්පියන් වැඳලා යන්න පිටත් වුණා. යනකොට තව කුමාරවරු පස් දිනක් එකතු වුණා. ඒ අතනිකව ඔබලා යන්න එපා. ඔබලට බොහොම දුෂ්කර දේවල් මොන පාන්න වෙනවා. අනතුරු සහිතයි. නෑ නෑ අපේ කැමැත්තෙන් අපි එනවා තමුන්නාශයට උපකාර පිණිස අපි එන්නම් කිව්වා. දැන් ඉතින් ආය දෙන ආය යනවා. යන අවස්ථාවේදී මෙන්න මිනිස්සුපති ඉක්මෝල යනකොට විශාල ලස්සන නගරවල් තියෙනවා. හරි ලස්සන දේවල් තියෙනවා. එක්කෙනෙක් කියුවා මගේ පයෙදි දෙනවා මම පහුවෙලා එන්න. මේ කුමාරයා කියවා ඔබ බොරු කරන්න එපා එනවා නම් එන්න නැත්නම් කරදරේ වැටේ. ගියා ගියාමයි ආය නම් එන්න ලැබුණේ නැහැ නැත්නම්. තාක් එක දොරක් යනකොට කන පිනවන බොහොම ලස්සන දේවල් සංගීත ගීතිකා පිනතන. එතන එක්කෙනෙක් කොටු වුණා. තාකණේ කෙනෙකුට බොහෝම ලස්සන ප්‍රසන්න සුවඳ විහිදුවන ආයතන තිබුණා. එකින් එක එක්කෙනෙක් කොටු වුණා. තාකණේ බොහොම රසමීරු භෝජන තියෙන අවංගල් පවාපෑ වචනේ කොටු වුණා. තා ඉදිරියට යනකොට කාය පිනවන දේවල් තියෙන තැන. එතෙන්වත් එක්කෙනෙක් කොටුන දැන් මේ පස් දෙනාම ඉවරයි. මේ ගෝසත් කුමාරයන් වහන්සේ සවල් කාලයේ ගමන් කළ රාත්‍රියේ නැවතෙනකොට ආයුධ සන්නද්ධව වටේට පිළිත් නූල් ඇදගෙන වාඩි වෙලා ඉන්නව නිදාගන්නේ නැහැ. ඔය අතරේ මේ ඔක්කොම කරන්නේ යක්ෂණියක්. මේ යක්ෂණිය මේ කුමාරයා පස්සෙන් යනවා දැන් බොහොම ලස්සන කාන්තාවක් ඇති. කතා කරනවා කුමාරයා කතා කරන්නේ නැහැ. ආයුධ සන්නද්ධව යන්නේ කඩුව දුන්න ආගේ හැම දෙයක්ම නිතරම සූදානම්. ඒ නිසා අත තියන්නත් බෑ මේ යක්ෂණියට. ඔය විදිහට මගෙන් මඟට මගෙන් මඟට යන අවස්ථාවේදී 7000කින් ගියා 6 දවසකින් ගියා 7 වෙනිදාට එළිවෙන්න තමයි ගන්ධාරර යන්නේ. හයෙන්දා රාත්‍රියේ ගන්ධාර නගරයෙන් පිටස්තරේ තියෙන අම්බලමක්. මේකට ඇතුල් වෙනකොටම පිළිත් නෝන ඇදගෙන ගියා. ඇදගෙන ගියන් පස්සේ මොකද වුනේ? ඒ අක්ෂරයට ඇතුළට යන්න බෑ වාඩි වුණා පඩියේ. ඔය හැන්දෑවෙලා රජතුමා රටේ පිටිසත් එක්ක උයනට ගිහිල්ලා එනකොට ලස්සනම ලස්සන කාන්තාවක් නේ ඇඳිලි වැටිගෙන වෙලාවේ අම්බලම කෙළවරේ ඉන්නව දැක්කා. රජතුමා බලවත් මේ ලෝභයෙන්, රාගයෙන් හැමතෙකට කීවා ගිහින් බලන්න අර කවුද ඉන්නේ? ස්වාමී කැටි කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. ඉතින් ගිහින් අහනකොට කිව්වා "ඔව් මගේ ස්වාමී ඇතුලේ ඉන්නවා. මට එන්න දෙන්නේ මට තරහ. මං එක තරහ වෙලා." ඉතින් ඇතුළට ගිහින් මේ ඇමතියා ආවා මේ තමන්ගේ බිරිඳද? අනේ නෑ ඔය අක්ෂුණියක්. මා එක්කාව මගේ මිත්‍රයන් පස් දෙනාම කෑවේ ඔය ඇත්තෝ තමයි. ඔය මාත් අල්ලගන්න ඉන්නේ මල් ළඟට එන්න පුළුවන් කමක් නැහැ. ආයමත් එහා මේ යක්ෂණියකින් ඔබ මේ යක්ෂණියක් කෙනෙක්ද? අනේ නෑ ස්වාමීනි. ඔය ස්වාමියෝරු තරහ වුණාම තමන්ගේ බිරිඳට හොමසලා යක්ෂණිය පෙරේත කියලා කියනවා. ඒ තමයි මගේ ස්වාමියා කිව්වා. නමුත් රජුරුවන් ළඟට ගිහින් ඇමතියා කිව්වා මෙන්න මේයි කතාව. කච්චි කියවනම් මේ ස්වාමියා අත්හැරලා දාන්නම් එක්කරමින්දයි කියලා තථාපිරණංග ගණ ගියා රජවාස. නිල යනවතරේ මේ යක්ෂණිය කියනවා දේවයන් වහන්සේ මං ආගන්තුක කෙනෙක් නේ. එනිසා මට රටේ ඓශ්වර්යය දෙන්න. බෑ රටේ ඓශ්වර්යය දෙන්න බෑ. එන්න මට මාළගාවේ ඓශ්වර්යය හරි දෙන්න නැත්නම් මං අඳුරන්නේ නැති නැත්තෝ මාව කොම් කරයි කියලා. ආයෙක පොළොවනි කියනවා. දැන් ඉතින් මාළගාවට ඇතුළු වුණා. දැන් රාත්‍රී භෝජනයෙන් පස්සේ නිින්දට ගියා. නිතුමියගේ හාස්කමින් රජුරෝ දැඩි නිින්දකටපත් වුණා. අන්තිමේදී මෙතුමිය අහසින් ගිහිල්ලා තමන්ගේ පිරවර දහස් ගාණක් යක්ෂයන් එක්ක ඇවිල්ලා මාළිගාව කොහොම කෑවා. අටසැකිලි විතරක් විතර වුණා. බහුදා උදේ නගර ඇසුවේ ඇවිල්ලා දොරාරින් නැති නිසා දවල් වෙනකන් ඉඳලා දොරවල් කල්ලා බැලුවා. ඇටසැකිලි ඔක්කොම රජුරෝයි විසෝවරෝයි සේවක සේවිකා ඔක්කොම ඉවරයි. පස්සේ සොයලා බාන කොට මේ අම්බරණී හිටියේ අර කුමාරයා ගැන අහන්න ලැබුණා. ජීවිත සොයලා බලනකොට සියල්ල විස්තර දැනගෙන කුමාරයා ටොටුල් පාන්නල රාජ්‍යයට පත් කළා. මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා සරුවක් යන වාසිකේ පූර්ව චරිතයක් ඇටියෙත තේලපත්ත ජාතකී. අන්නේ වාගේ අමනුෂ්‍යයන් කුජලයන් රවක් වෙනවා. ඒ වාගේ මේ සතර මහා භූත ධර්ම මේවා කුජලයන් රවක් වෙනවා. මේ ශරීරයේ තියෙනවා පඨවි ධාතුව කාර්කස ලක්ෂණයයි. ආපෝ ධාතුව වැගිරෙන ලක්ෂණයයි. තේජෝ ධාතු උන්නත ලක්ෂණයයි වායෝ ධාතු විස්තම්බන ලක්ෂණයයි මේ තමන්ගේ ලක්ෂණ වහගෙන බොහෝම ලස්සන රූපම වාපානවා ලස්සන කුමර කුමරියම් මවාපානවා ලස්සන ස්ත්‍රී පුරුෂයන් මවාපානවා ඉතින් සත්‍ය අවබෝධ නොකර ප්‍රත්‍යාව ඇත්ත ඇලෙනවා දැඳෙනවා මුලා වෙනවා වෙලෙනවා පැටලෙනවා අන්තිමේ සංසාර දික් කර ගන්නවා මෙන්න මේක නිසා අර යක්ෂණීන් විසින් ග්‍රහණය කරනවා වගේ මේ සත්‍යය ග්‍රහණය කර ගන්නට මේ සතර මහා භූත ප්‍රෝමේ සමත් වෙන බැවින් යාට මහා භූත සමානයි කියලා හඳුන්වනවා. ඒ ඔය වාගේ මහත් සත්තා භූතත්තාකේ මහා භූත සමත්යේමක් තියෙනවා. මේවායෙහි ස්වභාවය බොහෝම ගැඹුරුයි. එතන මහත් කියන ගැඹුරුයි. මේ පඨවි ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. ආපෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. තේජෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. වායෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. එනිසා මේ ගැඹුරු වූ ධර්මයන් ආબોධ කරගන්න බොහොම අපහසුයි. තේරුම් ගන්න බොහොම අපහසුයි. එනිසා මේ ලක්ෂණයන් ආબોධ කරගන්නේ දුෂ්කර බැවින් එින්ද මහා භූත කියලා හඳුන්වනවා. මේ ආදී තේරුම් ගන්නව මහා භූත හැඳින්වෙනවා. ඊළඟට අපසලක බලන්නේ කොහොනේ? එදා සරුවක් යන වහන්සේ හඳුන්වනවා අර කල්යාණ මිත්‍රයෙක් ඉඳගෙන මේ නාගයන්ගෙන් මිදෙන්න කියලා උපදෙස් දුන්නේ කවුද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ කුජලයාට කියනවා ඔය නිදාස් වෙන නම් ඒ සම්බන්ධ නුවණ පාවිච්චි කරන්න. කොහොමද මේ සතර මහා භූතයන් නැමැති මේ ශරීරේ වෙලාගෙන තියෙන මේ සතර මහා භූතයන්ගෙන් නිදහස් වෙන්න නම් ඒක විපස්සනාවට හරවන්න. ඒ කියන්නේ මේ සතර මහා භූතයන් කොටස් 42කට බෙදෙනවා. ඒවා එකක් එකක් ගානේ අර සසංඝාර සංකේප කියලා සම්පින්දණය කරන 20යි 12යි 4යි 6යි කියලා මෙන් කරලා ප්‍රශ්නා කරන්නේ. එනකන් සසංඝාර විපක්ක කියලා. ඒ 21 එකක් එකක් ගානේ විසුවාරයක් ධනී කරන්නේ. ඒ වගේම ආපෝ ධාතු කොටස් 12 එකක් එකක් ගානේ එහි තියෙන අර්ථ හතර මෙනෙහි කරන්නේ. එවාගෙම තේජෝ ධාතු කොටස් හතර වෙන වෙනම වායෝ ධාතු කොටස් හය වෙන වෙනම අරගෙන ඒ තියෙන මේ පඨවියාගේ ලක්ෂණ මෙනෙහි කරන්න. තවත් දුරට බලන කොට සලක්කන සංකේත අර පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා ඒ වාගේ පද්ද ලක්ෂණය මෙනෙහි කරන්න. එවාගෙම ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා සම්පෙන්දණය කියලා 12ම එහි පග්ගරණ ලක්ෂණය මෙනෙහි කරන්නේ වායු ධාතු කොටස් හතර සම්පෙන්නණය කරලා එහි තේජක්ම නැත්නම් උන්නත ලක්ෂණය මෙහි කරන්නේ. වායු ධාතු කොටස් හය සම්පෙන්නණය කරලා ඒ තියෙන විත්තම ලක්ෂණය මෙහි කරන්න කියලා ඒ කොටස් සම්පෙන්නණය කරන්න උපදෙස් දුන්නා. තවත් දුරට වැඩි නැත්නම් සලස්වන විභක්ති කියලා ඒ 40 දිපේම එකක් එකක් ගානේ පඨවි කේසා කියන කොටේ කියන කොටසේ කියන සද්ද ලක්ෂණයේ පඨවි ධාතුවයි ආගන්ධන ලක්ෂණය ආපෝ ධාතුවයි විස්තම්බන ලක්ෂණය වායෝ ධාතුවයි උන්නත් ලක්ෂණය තේජෝ ධාතුවයි මේ විදිහට එකක් එකක් ගානේ මෙනෙහි කරන්නේ ඔය විදිහට සරුවක්ඥන් වහන්සේ උපදෙස් දුන්න අර නාගයන් හතර දෙනාගෙන් නිදහස් වෙන පිළිවෙල කියලා දෙන කල්යාණ මිත්‍රයා වගේ මේ මේ සතර මහා භූත රූපයන් භාවනාට ගැනීමේදී පළමු කොට උපචාර සමාධිය කියන සමාධි ලක්ෂණය ඇති වෙනවා ඒක ප්‍රාසයෙන් විපස්සනාට හැරෙවම එක එක රූපයක් එක එක මහලෝකයක් ගානේ ත්‍රිලක්ෂණයට අරවමින් ගියලා විපස්සනා ඥාන මුදුන් පමුණවාගෙන කෙලස් නැසා සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නවා. මේකට කියන ධාතු මනසිකාරය කියලා. ඊළඟට වදකෝ පස් දෙනා නමින් හඳුන්වන්නේ රූප උපාදානස්කන්ධයේ කියන අටවිසි රූපය. වේදනා උපාදානස්කන්ධයේ කියන ලෞකික වේදනා 10 මේ 81 සංඥා උපාදානස්කන්ධය කියන ලෞකික සංඥා 81 විඥාන උපාදානස්කන්ධය කියන ලෞකික වශයෙන් ලැබෙන සිත් 81 මේවා ඔක්කොම සංස්කාර උපාදානස්කන්ධ කියලා හඳුන්වන්නේ දෙපළස්යයි අතුරෙන් වේදනා සංඥා දෙක හැර ඉතිරි 50 ඉතින් මේවා එකක් එකක් ගානේ විස්තර විවරණ කරමින් විපස්සනා කරන්න උපදෙස් දුන්නා ඒකට කියන ස්කන්ධ විදර්ශනාව කියලා. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේදී මේ ස්කන්ධ විපස්සනාව කෙටියෙන් දක්වලා තියෙනවා. ඒකෝට ස්කන්ධ විපස්සනාව කරමින් තමන් එයින් අර විදිහට උපදාර සමාධි උපදවලා ඒක විපස්සනාට හරවලා විපස්සනා ඥාන දිනු කරගෙන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. ඒකට කියනවා ස්කන්ධ විදර්ශනාව කියලා. සත්‍යෝ අන්තරතරෝ අදගෝ උක්කිට්ඨාසිකෝ කියලා කියවේ නම් දිරාගේ. දැන් මේකෙන් ස්කන්ධ පංචකය විපස්සනා කරගෙන යනකොට උපතින්ම ගෙනාව ආසාවක් තියෙන උපන් භවයට. උපන් භවයට ආසා කරන්නේ නව නිකාන්තික ලෝභය. ඒක මේ දුටු දුටු අරමුණෙහි ඇසුණු ඇසුණු අරමුණෙහි ඇලෙන ප්‍රසන්න භාවයෙන් ඇලෙන ප්‍රීතිමත් තෘෂ්ණාව. ඒක තමයි නන්දිරාගය කියන්නේ. මේ හිත බොහොම කැමැති මේ දේ දැකීමෙන් අහමින් ප්‍රීතිමත් වෙමින් ඉන්නේ. ඒ ප්‍රීතිමත් වෙන්නේ ලෝභ සාගත සිතින්. ඒකට නන්දි රාගය කියනවා. ඒ නන්දි රාගය ලෝභ සාගත සිත් අතේ තියෙන නන්දි රාගය සම්පූර්ණයෙන් විපස්සනාට හරවන්නේ. එයින්ද නන්දි රාගය විපස්සනා කරමින් විපස්සනා ඥාන සියල්ල සමුර්ධ කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නවා. ඊළඟට සඳහන් වෙන්නේ ශූන්‍ය ගාමතාව නමින් හඳුන්වූයේ ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ චක්කු, සෝත, ගාන, ජීවා, කාය, මන කියන මේ ආධ්‍යාත්මික ආයතන 6. මේවට ආයතන කියන්නේ තේරුම් පහක් නිසා. ඒ කියන්නේ ආයතන කියන වචනේ ඇදලා තියෙන තේරුම් පහකට වාසාස්ත්‍රය, වාසාර්ථය. ඒ කියන්නේ යන්තනක් වාසයෙන් එතිලත් ආයතන කියනවා. දැන් අපේ බුද්ධ වචනේ කියනවා වාසුදේවායතන, බලදේවායතන ආදී වශයෙන් ආයතන කියනවා ඒ දෙවියන්ගේ වාසස්ථාන. දැන් අපි කියනවා ශාන්තිනිකේතාන්තනිකේ. ඒ කියන්නේ බුද්ධ මන්දිරේ. ඒ වාගේ ආයතන කියනවා වාසස්ථානය. ඒ වගේම මේ ආධ්‍යාත්මික ආයතන හයේ චිත්ත ඡායසිකයන් වාසය කරන බැවින් ආයතන වෙනවා. ඒ වගේම ආකාරාර්ථය. ආකාර කියන්නේ දැන් මේ පොළවෙන් ගන්නවා මණික් ආකාර. ඒ වගේම රත්තරන් ආකාර, රිදී ආකාර, ඒවා පොළේ කියනවා. ඒ වාගේ අපේ මේ චක්කසෝත ගාන ජීවා කාය කියන මන කියන මේ ආයතන හයෙන් උපදිනවා. කවද උපදින්නේ? මේ කියන්නේ චිත්ත චෛතසික ධර්ම. චිත්ත චෛතසික ධර්ම උපදිනවා. ඒවා කුසල අකුසල වශයෙන් පහළ වෙනවා. එනිසා මේ චිත්ත චෛතසික ධර්මයන් උත්පත්ති ස්ථාන බැවින්න ආකාර අර්ථයෙන් මෙතන කියනවා ආයතන කියලා. තව කියනවා පහළ වෙන තැන් පහළ වෙන අර්ථයෙන් ආයතන කියනවා. අස්සායතන එවාගේම හත්ති ආයතන ගම ආයතන ඔය වගේ ආයතන පද තියෙනවා ඒ ඒ සත්‍යයන් උපදින පළක් අර සඳහන් වෙනවා හිමාල වනාන්තරයේ තියෙනවානේ අනෝතත් විල ඒකේ හතර දිශාවේ තියෙනවා මේක සතුන් උපදින තැන් සතුන් උපදින පැත්තක් තියෙනවා අස්යන් උපදින පැත්තක් තියෙනවා එවාගේම වෘෂභයන් උපදින පැත්තක් තියෙනවා සිංහයන් උපදින පැත්තක් තියෙනවා ඒ වාගේ ඒ ඒ සත්‍යයන් උපදින තැන් වලට කියනවා ආයතන කියලා. එසේම මේ චක්කවාදී ආයතන හය චිත්තචෛතසික ධර්මයන් උපදින ස්ථාන දරින්ද ආයතන කියලා කියනවා. අනික් කාණේ තමයි සමෝසරණ. සමෝසරණ කියන්නේ එක්කාසු වෙනවා. එක්කාසු වෙන තැන් වලටත් ආයතන කියනවා. ඒතකොට එක්කාසු වෙන අර්ථයෙන්ද මේ චක්සුරාදී ආයතන හය චිත්තචෛතසික ධර්මයන් ඒ ඒ අරමුණුත් එක්ක එකතු වෙනවා. එනිසා එකතු වෙන අර්ථයෙන්ද ආයතන කියනවා. තවත් තේරුමක් තියෙනවා ඒ ඒ චිත්තචෛස් ධර්මයන් පහළ වෙන්නේ ප්‍රත්‍ය වේදවා. ඒ ප්‍රත්‍ය වෙන බැවින් ඒවට ආයතන කියනවා. ඒකට කියනවා ප්‍රත්‍යාර්ථය කියලා. කාරණාර්ථය. මෙන්න මේ තේරුම් වලින් මේ ආයතන හය හඳුන්වනවා. මේ ආයතන හය විපස්සනාට ගන්නවා. කොහොමද මේ ආයතන හය විපස්සනාට ගන්නේ? බාහිර ආයතන හයත් එක්ක සම්බන්ධ කරගෙන. ඒ කියන්නේ ඇහැට රූපය, කනට ශබ්දය, නාසකාට ගඳ සුවඳ, දිවට රස නිරස, කයට සැප දුක් ස්පර්ශ, මනසට ධර්ම අරමුණු. මේවා මේ ඇසයි ඒ අරමුණයි නැත්නම් මේ ආයතනයි අරමුණයි එකතු වීමෙන් ස්පර්ශය ඇති වෙනවා, මනසිකාරය ඇති වෙනවා, ඊට පස්සේ කුසල අකුසල හේලි හේලි පහළ වෙනවා. එතකොට මේවා එකක් එකක් ගානේ විපස්සනාවට හරවනවා. මේ චක්ෂුව කියන්නේ මොනවද? සත්‍යයක් නෙමෙයි පුජ්‍යලියක් නෙමෙයි ආත්මයක් නෙමෙයි දැකීමේ කැමැත්ත නිදහන් කොට ඇති කර්මයේ මුල් කොට හටගත් මහා භූතයන්ගේ ස්වභාව ලක්ෂණයක් තමයි චක්කු කියලා කියන්නේ. ඒකේ තියෙනවා රූප වශයෙන් කලාප හයක්. කාය දසක, භාව දසක, චක්කු දසක කියලා දසකෙනිති 10 මිති තුනයි. චිත්තජ සුද්ධාස්තක, උතුජ සුද්ධාස්තක, ආහාරජ සුද්ධාස්තක කියලා 8 මිති තුනයි. සියල්ල කලාප වශයෙන් හයයි. රූප වශයෙන් 54යි. ඒවා එකක් එකක් ගානේ සිඳන මිදෙන ඇති බලාගෙන විපස්සනාවට ලං වෙනවා. ඒ වගේම රූප ධර්මයේ ඒ වගේම කියනවා. ඒ වගේම චක්කෝ සෝතේ ඝාන ජීවා කාය මන මේ හැමතැනකම මේ මන කියන්නේ ඇත්තට රූපයක් නෙමෙයි. එතන තියෙන්නේ චිත්ත පරම්පරාව. ඒ ඔක්කොම හරවනවා. එයින් ධම්ම ළමේ හැඳින්වෙන ඇතන චෛතසික ධර්ම හා සූක්ෂම රූප ඒ ඔක්කොම හරවනවා ත්‍රිලක්ෂණ විපස්සනාවට. එසේ ත්‍රිලක්ෂණ විපස්සනාට නැංවීමෙන් ඒවා සම්බන්ධව පහළ වෙන්න තියෙන දස සංයෝජනයන් සිඳීමේදී යනවා. සාධංග වශයෙන් යට වෙනවා, විස්කම්බන වශයෙන් යට වෙනවා. අන්තිමේදී මාර්ගඵල ප්‍රතිලාභයෙන් මේ සංයෝජන සියල්ල ප්‍රහාණය වෙලා අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. එනිසා එතන ආයතන විපස්සනාව නම් හැඳින්වෙන්නේ මේ ශූන්‍ය ආම ගැන විපස්සනාවයි. එවාගෙම ගම්පාරන හොරුණන්ගෙන් කියවනේ ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාමිය ධර්ම කියන අරමුණු හයයි. මේ ඔක්කොම ආයතන. ඒ වාර විදිහට ත්‍රිලක්ෂණයට සංවමෙන් විපස්සනා වඩා මඟඵල නිවන දක්වා යනවා. ඊළඟට හඳුන්වන්නේ ඕරිම තේර. ඕරිම තේර කියලා නමින් හැඳුන්වන්නේ මේ සංසාරෙටම නමක්. ස්කන්ධ පංචකය තමයි සංසාරය කියලා අපි කියනවා නම් කියන්නේ. අතරක් න්යාය ගලාගෙන යන නොසිනේ නැත්නම් પરම්පරා වශයෙන් පවත්න ස්කන්ධ પરම්පරාව සංසාරයයි. ඒක මේ මෙගොඩ හැටේට හඳුන්වනවා. මේ භයානක ජලාශයෙන් මෙගොඩ. ඒතකොට එහි හිටියානම් මේ වාට ඒකාන්තයෙන් ගොදුරු වෙනවා. සතරමා භූතයන්ට ගොදුරු වෙනවා. වදක පස්වෙනාට ගොදුරු වෙනවා. ඒ වගේම අන්තරතර වදිකාට ගොදුරු වෙනවා. ඒ වගේම ශූන්‍ය ගාමයට වැටෙන්න වෙනවා. ඒ වගේම ගම්පාන හොරුන්ගෙන් පීඩා වෙනවා. ඒ හැම දෙයකින්ම පීඩාවන බැවින් මේ ජලාශයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ජලාශය නමින් මෙතන හඳුන්වන්නේ ඇත්තටම මහා ඕග, කාම ඕග, භව ඕග, දුක්ඛ ඕග, අවිද්‍යා ඕග කියලා ඕග හතරක් තියෙනවා. ඒ ඕග හතරේ තියෙන ධර්මතා වශයෙන් තුනයි. ලෝභයයි, ditthiyයි, මෝහයයි. මේක තමයි ජලාශය නමින් හඳුන්වන්නේ. මේවා එතර වෙන්න විහිරේ කරන්නට ඕනේ. ඉලෙන් කිරීම සඳහා තමන් ගන්නව පහුරක්. ඒක එතර වෙන්න ඇත්තේ නෑ ඔරුවක් පාරුවක් නැවත් ඇත්තේ නෑ. ඒ නිසා දිලාපත් වෙච්චි ලිඳන ටිකක් එහෙම නැත්නම් පිදුරු වැනි දේවල් අරගෙන හොඳට බැඳගෙන ඒක බදාගෙන පීනනවා. ඒදී පහුරක් හැදිට අදාගත්ත දේ නම් සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ දේට අනුගමනය කරනවා. ඒ ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයත් අර විදිහට මුලින් සඳහන් කළ මහා භූත විපස්සනාවේ පටන් දිගටම තමා සංසාරේ වැඩෙනවා. එසේ වැඩිමෙන් ලෞකික වාසයෙන් ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ දිනු කරගෙන ගිහිල්ලා ප්‍රේතන ජලාශයෙන් පීනනකොට ලෝකෝත්තර වශයෙන් ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ග අනුගමනය කිරීම සිද්ධ වෙනවා. අකින් පයෙන් යායම් කිරීම තමයි වීර්ය වැඩි වීම. ඊළඟට ඒ ජලාශයෙන් එතන වීම යම් වෙලාවක සිද්ධ වෙනවා. එයින් මේ තැනැත්තා මේ ජලාශයේ තලා ප්‍රමාණයක් ගෙන හැරී බලනවා වගේ තමයි සෝවාන් මාර්ග ඵලයටපත් වෙන්නේ. භාගයක් ගෙන් හැරී බැලීම තමයි සකදාගාම මාර්ගයට ඵලයටපත් වෙන්නේ. එවාගෙම හතරෙන් තුනක් ගෙන් හැරී බැලීම වගේ තමයි අනාගාම මාර්ග ඵලයටපත් වෙන්නේ. එතනමම තමයි අරහත් මාර්ගයේ ඵලයටපත් වීම. එතන වෙලා ඊළඟට විවේකස්ථානයකට මේ බොහොම මද මද පවන් මේ අමමින් තමන් විවේක ගන්නවා වගේ තමයි සමාපatti සෝයෙන් වැඩිදීම රහතන් වහන්සේ. දැන් මෙතින්දී සරුවක්යන් වහන්සේ පහදා වදාළේ අර දුක්ඛ ලක්ෂණේ විපස්සනා වඩමින් සිටියේ ස්වාමීන් වහන්සේලා පිළිසෙට ඒ දුක්ඛ ලක්ෂණේ ඉදිරිපත් කරමින් විපස්සනා භාවනාවක් යොමු කිරීමයි. එයින් මේ ස්වාමීන් වහන්සේලාගේ චිත්තසංතාන ඒ දේශනාව තුළින් සමාධිගත වුණා. සමාධියගත වෙනවා කියන්නේ සැදවීම බාහිර අරමුණු වලින් තොර වෙලා ඒකාග්‍රතාවයටපත් වුණා. ඒකාග්‍රතාවය කියනකොට උන්වහන්සේලා ඇත්තෙන්ම මේ දුක්ඛ ලක්ෂණය විපස්සනා කරමින් හිටියේ ධානලාභීවයි. ඒ ධානලාභී බවට නැවතත්පත් වුණා. ධාන සමාපත්තියට හිත ඇලතුලත් වුණා මේ දේශනාව තුළින්. ඒ ධාන සමාපත්තියෙන් මේ මහා භූත හතරේ පටන් විපස්සනා වැඩිම යොමු වුණා. එසේ විපස්සනා වැඩීමේදී පළමු කොට නාම රූප පරිච්ඡේද ඥානය පහළ වුණා. ඊළඟට ප්‍රතිපරිග්‍රහ ඥානයේ කියන තුන්කාණයක ඇති මේ නාම රූපයන්ගේ හේතුඵල ධර්මයන් නුවණින් දැකගත්තා. ඊළඟට උද්‍යාවේ ඥානයේ පහළ වුණා මේ නාම රූප සංස්කාර ඇති වෙන නැති වෙන ඇති දක්නා නුවණ. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඉතින් මේ විපස්සනා උපක්‍රමයන් වෙනවා කොහොම ජය ගන්නවා. ඊළඟට බංගානුපස්සනා ඥානය පහළ වෙනවා. මේ විපස්සනා කරන ඥානයේ සහිත චිත්තචෛතසික ධර්මات විපස්සනාට ළඟනවා. ඊට පස්සේ භාතුපාඨාන ඥානයේ කියන භය වශයෙන් දක්නා නුවණ පහළ වෙනවා. ආදීනවානුපස්සනා ඥානයේ කියන මේක එහි දොස් දක්නා නුවණ පහළ වෙනවා. නිබ්බිදානුපස්සනා ඥානයේ කියන මේ ස්කන්ධ ලෝකයේ කලකිරීම ආකාරයෙන් පහළ නුවණ පහළ වුණා. මුංචිතකාමිතා ඥානයේ කියන මේ ස්කන්ධ ලෝකයෙන් මිදීමේ කැමැත්ත ඇති නොවන පහළ වුණා. එවාගෙම පරිසංකානුපස්සනා කියන මේ නිදහස් වීමේ එකම පිළිවෙත නම් විපස්සනාමයි කියලා ආબોධ කරගන්නා පරිසංකානුපස්සනා ඥානයේ පහළ වුණා. ඊළඟට මෙතර ඒකාන්තයෙන්ම මේ දුක්ඛ සත්‍යය, ඊතර සම නිරෝධ සත්‍යය කියලා දක්නා ආකාරයෙන් පහළ වෙන සංකීර්ණා නම් වූ සංකාරුපේක්ඛා ඥානයේ පහළ වුණා. එහිලා දැන් ඉතින් හිත වැඩිගෙන වැඩිගෙන වැඩිගෙන ගිහිල්ලා අන්තිමේදී හිත භවංගෙන් අවදි වෙලා මනෝද්වාරා වර්ජනයයි පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූපින සිත් හතරකුයි ගිහිල්ලා ඊළඟට සෝතාපට්ටි මාර්ග ඥානෙ පහළ වුණා. ඊළඟ සෝතාපට්ටි ඵලයටපත් වුණා. ඊට පස්සේ ප්‍රතිනේකා ඥාන ප්‍රේලිය පහළ වුණා. අයමත් අර ධර්මදේශනයේ තුලින් උන්වහන්සේගේ පන්තානේ උද්‍යාවිය ඥානෙ පටන් විපස්සනා වැඩිලා වැඩිලා සකදාගාය මාර්ග චිත්ත වේතිය පහළ වුණා. එයින් අනතුරුව ලක්තිවේක්ෂා ඥාන පහළනේ අයමත් විපස්සනා ඥාන තේලියට වැඩිලා වැඩිලා අනාගාය මාර්ගඵල චිත්තේ පහළ වුණා. එයින් අනතුරුව ලක්තිවේක්ෂා ඥාන පහළ වුණා. ඒ නැවතත් විපස්සනා ඥාන තේලියට වැඩිගෙන ගිහිල්ලා අරහත් මාර්ග චිත්ත වේතිය පහළ වුණා. අරහත් මාර්ග චිත්ත වේතියට අනතුරුව ඵලයටපත් වෙලා ඊළඟට ලක්තිවේක්ෂා ඥාන පහළ වුණා. ඒ වෙලාවෙදී උන්වහන්සේගේ සිතේ හීනා ජාතියේ ඉපදීමම සම්මුණා. රාජේ උසිතම් බ්‍රහ්මචාරියන් මේ අරහත්ත්වයේ සඳහා වැඩි යුතු ශාසන බ්‍රහ්මචාරියාව නිමාවටපත් වුණා. කතං කරණීයං කලියතු මාර්ග භාවනාව නිමාවටපත් වුණා. නාපරං ඉත්තත්ථායාති පජානාති දැන්නම් මේ සංසාර සාගරයෙන් එතර වෙන්න ඕගයන්ගෙන් එතර වෙන්න වෙන කලිතු දෙයක් නැත කියලා උන්වහන්සේ සැනසෙනවා පමණක් නෙමෙයි ඒ ලෝකෝත්තර අරිහත් භාවයට සමයදලා නිවන් සැප වින්දනය කරනවා. මෙන්න මේකයි සරුවක්යන් වහන්සේ දේශනා කළේ ඒ භික්ෂු පිරිස ඒ දේශනා අනුසාරයෙන් නුවණ අවදි කරගෙන නුවණ වඩලා දසුන් කෙලවර වෙනකොට සෞකලස් නැසා අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කළා ඒ සියලු කුසල් අපි දෙවියන්ට අනුමෝදන් කරලා දහම් ප්‍රතිකතාව නිමවමු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදාති සීලක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල අනුභවයෙන් සෑම දිනාට මෙලොව වශයෙන් ආයුර ආරෝග්‍ය සම්පත් සැලසේවා සාම්ප්‍රදායක ස්වර්ග සම්පත් සිද්ධ වේවා පරමාර්ථ වශයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිවේසන සේවදාලේ අජනාමර ශාන්ත අමාමහ නිවන් සුවත් වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්‍නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සංඝ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතෝ අධර්ම දේශනා පැවැත්වුවේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ශ්‍රී රාමඤ්ඤනිකායේ අනුනායක ත්‍රිපිටක වාගීශවරාචාර්ය ශාසන ධජ මහා කම්මඨානාචාර්ය අතිපූජ්‍ය නා වූනේ අරිය ධම්ම මහතෙරුන් වහන්සේ උන්වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිදිම මතු බුද්ධ රාජ්‍ය ඔබ වහන්සේට ලැබේවා අපිට ඒ ප්‍රාර්ථනාවට එක